අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බොහොම ගැඹුරු ඒ වගේම හරිව ප්‍රායෝගික උපමාවක් ගැන. චූලහත්ති පදෝපම සූත්‍රයෙන් තමයි මේ කොටස අරගෙන තින්නේ. ඔව් මේකෙදි කියවෙන්නේ අර ඇතිකුගේ පියසටහන් දිගේ ගිහිල්ලා ඇත්ත ඇත හොයාගන්න හැටි වගේ සත්‍ය අවබෝධයට යන මාර්ගය ගැන. හරියටම අපේ අද මේ කතාබහේ අරුමුණත් ඒකයි. ඒ කියන්නේ මතු පිටින් පේන ලකුණු විතරක් පදනම් කරගෙන නෙවෙයි ගැඹුරින් විමසලා අත්දැකීමෙන් මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන එක බුදුහාමුදුරුව පැහැදිලි කරපු විදිය තේරුම් ගන්න එක. අනිවාර්යයෙන්ම ඒකට හොඳම ආරම්භය තමයි අර ජානුසෝනි බ්‍රහ්මණයාට පිලෝතික කියලා තවුසක මුණ ගැහෙන තැන. ඔව් එතනදි මොකද වෙන්නේ ජානුසෝනි අහනව නේද බුදුරජාණන් වහන්සේ ගැන? අහනවා පිලෝතික තවුසාගෙන් අහනවා ඔබ දන්නවද ශාක්‍ය පුත්‍ර ගෞතමයන් වහන්සේ සර්වඥයි කියලා? එතකොට පිලෝතික කියනවා අනේ මම කවුද බුදුවරයෙකුගේ සර්වඥතාවය මනින්න. ඒත් මම දැක්කපු දෙන්නම්. ආ, ඇය දැක්කේ මොනවද? එයා කියනවා මම දැක්කා කියලා වාද කරන්නම තර්ක කරන්නම බලාගෙන එනවා සමහර ශාත්‍රීය පඬිතුයෝ, බ්‍රාහ්මණ පඬිතුයෝ, ගෘහපති, ශ්‍රමණ පඬිතුයෝ එහෙම. හරිම උගත්තු, දක්ෂ වාද විවාද කරන අය. ඔව්, දිනන්න මේ නාය. ඒත් එයා කියනවා ඒ අය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහලා උන්වහන්සේ දෙන උත්තර ඒ ධර්මය අහලා අර වාද ඔක්කොම පැත්තකට දාලා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්න කැමති වෙනවා. ඒක ලොකු දෙයක් නේද වාද කරන්න ආපු අය ශ්‍රාවකයෝ වෙනවා කියන්නේ. ඒක තමයි පිලෝතිකේ පළවෙනි නිරීක්ෂණය. එයා ඒක උපමා කරන්නේ මෙහෙමයි. හරියට කැලේ යන කෙනෙක් ලොකු ඇත්පිය සටහනක් දකිනවා. දැකලා එයා හිතනවා ආ මේක නම් අනිවාර්යයෙන්ම ලොකු හස්තියෙක් ගෙමයි කියලා. ඒ දැක්ක පිය සටහන වගේ තමයි අර පඬිතියෝ ශ්‍රාවකයෝ වුණු එක. ඔව්. එයාට අනුව එයා දැක්කේ ඒ වගේ පියවර සටහන් හතරක්. අර ශාත්‍රීය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ පඬිතයන් ශ්‍රාවක භාවයට පත්වීම තමයි මේ හතර. ඒක දැකලා එයා නිගමනයකට එනවා. හරි, එහෙනම් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ සුවක්ඛතයි, සංඝයා සුපටිපන්නයි කියලා. ඒ කියන්නේ පිලෝතික Taman දැකපු දේ මත පදනම් වෙලා බුදුන් දහම් සංගුණ ගැන ලොකු පැහැදීමකට එනවා. එනවා. නමුත් ඒක පියසටහනක් විතරයි. තවම අලියව දැකලා නැහැ. ඒක අහලා ජානුසෝනි බ්‍රාහමණයාට මොකද හිතෙන්නේ? එයා පැහැදෙනව නේද? අනිවාර්යයෙන්ම එයා බොහොම සතුටු වෙලා අශ්වකරත්තෙන් බැහැලා උතුරු සලු වෙකස් කරලා තුන් පාරක් নমස්කාර කරලා බුදුරජාන් වහන්සේ වුණ ගැහෙන්න යනවා. ගිහිල්ලා මේ කතාව කියනෝද බුදුහම්දුරන්ට? ඔව්. ගිහින් පිලෝතික තවුසා කිව්ව විස්තරය අර පදසටහන් හතර ගැනයි ඒකෙන් එයා ආපු නිගමනය ගැනයි කියනවා. ස්වාමීනි, පිලෝතික කිව විදිහට මේ අත්පියවර සටහන් උපමාව ඔච්චරද? එතනින් සම්පූර්ණද කියලා අහනවා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ අසල කතාව කියන්නේ නේද? ඔව්. උන්වහන්සේ වදාරනවා නෑ බ්‍රාහමණය දක්ෂ ඇත්වණයක් ගැන දන්න කෙනෙක් අර වගේ ලොකු පියසටහනක් දැක්ක පළියට එකපාරටම මේනම් ලොකුම ලොකු හස්තියෙක් කියලා තීරණය කරන්නේ නෑ. ආ එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්ද? තියෙන්න පුළුවන්. උන්වහන්සේ කියනවා ඒ පියසටහන් දිගයි පළලයි තමයි එත් කැලේ ඉන්නවා වාමනිකා කියලා ඇතින්යෝ જાතිය. උන්ගේ පියසටහනුත් ලොකුයි එත් උන් ඇත්තටම කොටයි. ඒ කියන්නේ පියසටහනේ විතරක්ම නින්න බෑ. බෑ. ඉති දක්ෂ දඩයක්කාරයා තවත් බලනවා. එයා දකින්නම අඩි සටහන් විතරක් නෙවෙයි ටිකක් උස්සෙන් ගස්වල පොතු සූරලා ඇඟ අතුලපු සලකුණු හරි එතකොටවත් හිතන්න බැරිද මේ ලොකු ඇතෙක් කියලා තවමත් බෑ බුදුහාමුදුරුව කියනවා ඒ සූරපුතන් උසින් තිබ්බට කැලේ ඉන්නව උච්චා කාලාරිකා කියලා තවත් එතින්නියෝ જાතියක්. උන් උසයි තමයි ඒත් හරිම කෙට්ටුයි දුර්වලයි උනුත් ඔහම උසින් ඇඟ අතුල්ලන්න පුළුවන් හරි පුදුමයි නේද කියන්නේ තවත් ඉස්සරහට යන්න ඕන ඕ දඩයක් කාර්යයක් තවත් බලනෝ එයා දකින්නවා අර පියසටහනුයි ගස්වල අතුලපු සලකුණුයි එක්කම තවත් උස්සින් දලවලින් එනපු ඉරාදාපු සලකුණු ගස්වල දැන්වත් එයාට නිගමනයකට එන්න බැරිද දල තියෙනවනේ බුදුහාමුදුරෝ කියනවා තවමත් නෑ මොකද කැලේ ඉන්නවා උච්චා කනේරුකා කියලා ඇතින් නියෝජාතියක් උන් උසත් එට්ට මහතයි බැලු බැලමට ඇත්තු වගේමයි දලක් තියෙනවා උනුත් ඔහොම උසින් අනින්න පුළුවන් අනේ ඒ කියන්නේ මේ ඇතින් නියෝ ಜಾති තුනක්ම ඉන්නවා ලොකු ඇතෙක් කියලා ලේසියෙන් රැවටෙන්න පුරි. හරියටම. වාමනිකා කොටි ලොකු අඩි තීල. උච්චා කාලාරිකා උස කෙට්ටු. උච්චා කනේරුක උස මහත දල තියෙන. මේ ඔක්කොම ඇතෙක් වගේ ලකුණු ඉතුරු කරන්න පුළුවන්. ඉතින් දඩයක්කාරයා තවත් මොනවද බලන්නේ? එයා තවත් ඉස්සරහට යනකොට දකිනවා අර කලින් දැකපු සලකුණු ඔක්කොමත් එක්ක උසත් ගස්වල අතු කඩලා තියෙනවා. කඩාගෙන කාලා තියෙනවා. දැන්වත් එයා මේ තමයි ලොකු ඇතා කියලා තීරණය කරනවද? බුදුහාමුදුරෝ කියනවා තවමත් නෑ. අප්පා. ඒ ඇයි උන්වහන්සේ කියනවා ඒ හැම ලකුණක්ම අර පිය සටහන් ගස්වල අතුල්ලපුවා, දලින් හැනපුවා, අතු කඩපුවා මේ ඔක්කොම දැක්කට ඒක හස්ති රාජාගේ පිය සටහන් වෙන්න පුළුවන්. ඒත් දක්ෂ දඩයක්කාරයා තාම අවසන් තීරණයට එන්නේ නැහැ. එතකොට කවදාද මේ දඩයක්කාරයා තීරණයකට එන්නේ? සැබෑ තහවුරුව ලැබෙන්නේ කොහොමද? අන්න ඒක තමයි වැදගත්ම දේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ දඩයක්කාරයා අර සලකුණු දිගේ ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදී තමන්ගේම ඇස් දෙකෙන් දකිනවා අර හස්ති රාජයාව. ඇත්තටම අලියාව. ඔව්. කැලේ නිදහසේ ඇවිදිනවා නැත්නම් හිටගෙන ඉන්නවා නැත්නම් කොහේ හරි läගලා ඉන්නවා එහෙමත් නැත්නම් හාන්සි වෙලා ඉන්නවා ඔය විදිහට ඇතාම දැක්කම තමයි එයාට නියත වශයෙන්ම කිසිම සැකයක් නැතුව තහවුරු වෙන්නේ ආ මේ තමයි ඒ මහා හස්තිය අර ඔක්කොම දැක්කේ මෑ අපි සලකුණු තමයි කියලා. එත්තකල් තිබ්බ ඔක්කොම වක්‍ර සාක්ෂි විතරයි. දෑහින් දකිනකල් නියතනේ. හරිම පැහැදිලිය උපමාව. දැන් මේක අපේ අර ආධ්‍යාත්මික ගමනට සත්‍ය අවබෝධයට සම්බන්ධ වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි මේ සූත්‍රයේ තියෙන ගැඹුරම පණිවිඩය. බුදුරජාණන් වහන්සේ ඒ සමාන්තරය පැහැදිලි කරනවා. උන්වහන්සේ කියනවා බ්‍රාහමණයා ඔය වගේම තමයි මේ ලෝකෙට තථාගතයන් වහන්සේ නමක් පහළ වෙනවා. අරහත් සම්මා සම්බුද්ධ. ඒක තමයි මූල්ම පියවර. දැන් කවුරු හරි ගිහි කෙනෙක් ඒ ධර්මය අහනවා. අයලා මොකද කරන්නේ? අහලා ශ්‍රද්ධාව ඇති වෙනවා. මේ ගිහි ජීවිතේ බාධක වැඩි, කෙලෙස් වැඩි, පැවිදි ජීවිතේ තමයි නිදහස්. කියලා හිතලා එයා ගිහි ජීවිතය අත්හැරලා කෙස්රවුල් බාලා කසාවත් ඇඳලා පැවිදි වෙනවා. අය පැවිදි වුණා. පැවිදි වෙලා එයා පටන් ගන්නවා ශීලය රකින්න. ප්‍රාණඝාතෙන් වැළකෙනවා, හොරකමින් වැළකෙනවා, වැරදි කාමසේවණයෙන් වැළකෙනවා ආදී වශයෙන් ශික්ෂාපද සමාදන් වෙලා ශීලය සම්පූර්ණ කරගන්නවා. මේක අර ඇතාගේ පියසටහන් වගේද? ඔව්. බුදුහාමුදුරුවෝ කියනවා මේකත් අර ඇත්පිය සටහන් වගේ දෙයක් තමයි ඒක තථාගතයන් වහන්සේගේ මාර්ගයේ පදයක්. හැබැයි ආර්ය ශ්‍රාවකයා මෙච්චරකින් මම අරහත් වුණා කියලා හිතන්නේ නෑ. ඒ කියන්නේ සීලය වැදගත් අත්‍යවශ්‍යයි ඒත් ඒක ආරම්භයක් විතරයි. හරියටම ඊළඟට එයා වඩනවා ඉන්ද්‍රිය සංවරය. ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් ඇහෙනකොට ආදී වශයෙන් ඉන්ද්‍රියන් පිනවන්නේ ඒවට ඇලෙන්නේ යන්නේ නැහැ. ඒක පාලනය කරගන්නවා. ඒ වගේම සිහියෙන් නුවණින් කටයුතු කරනවා. කනකොට බොනකොට ඇවිදිනකොට කතා කරනකොට හැම වෙලේම සිහියෙන් ඉන්නවා. මේක අර ගස්වල පොතු සූරපු සලකුණු වගේද? ආ බුදු ආමුදුල ඒකත් උපමා කරනවා අර ගස්වල ඇඟ අතුල්ලපු සලකුණු වගේ කියලා. මේකත් ශ්‍රාවකයාගේ මාර්ගයේ තවත් ලකුණක්. ඒත් මෙතනින සයා නිගමනයකට එන්නේ නැහැ. හරි. එතකොට ඊළඟට ඊළඟට යා හුදකලා තැරකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්නවා. එයාගේ හිතේ තියෙන පංච නීවරණ කාමච්ඡන්දය ව්‍යාපාදය තීන මිද්දය උද්දච්ච කුක්කුච්චය විචිකිච්ඡාව කියන අකුසල් යටපත් කරනවා හිතේ දියුණුවට බාධා කරන කෙලෙස් ඕ ඒ බාධක අයින් කරලා හිත එකඟ කරගෙන පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි හතරවෙනි ධානය ওই විදිහට ධාන සමාපatti උපදවා ගන්නවා හිත සමාධිමත් වෙනවා දැන් මේක ටිකක් ඉහළ මට්ටමක් නේද? මේක අර දල වලින් ඇනපු අතුකඩපු සලකුණු වගේද? හරියටම බුදුහාමුදුරුවෝ කියනවා මේකත් අර උසින් දල වලින් අනිනලද සලකුණු උස අතුකඩපු සලකුණු වගේ තමයි මේකත් ශ්‍රාවකයාගේ මාර්ගයේ වැදගත් සලකුණක්. ඒත් ඒත් තවම ඇතාව දැකලා නැහැ. තවම නැහැ. ආර්ය ශ්‍රාවකයා මේ ධාන ලැබීමෙන්ම තවන් අරමුණට ආවා කියලා හිතන්නේ නැහැ. එයා දන්නව තව දුර යන්න තියනවා කියලා. එතකොට අර ඇත්තකම ඇතාව දකිනවා වගේ වෙන්නේ කොහොමද මොන අවස්ථාවේද? අන්න එතනට එන්නේ ඊට පස්සේ. ඒ සමාධිමත් වුණු පිරිසිදු වුණු හිත. එයා යොමු කරනෝ විශේෂ ඥානියන් ලබන්න. පළවෙනියට එයා ලබනවා පුබ්බේ නිවාස අනුස්සති ඥානිය. ඒ කියන්නේ තමන්ගේ අනන්ත සංසාරයේ ගෙවපු ආත්ම භාවයන් දකින නුවණ. ඒකාත්මයක් දෙකක් 10ක් 100ක් දහසක් කල්ප ගණන් පස්සට Taman හිටපු හැටි නම් ගම් සැප දුක් විඳ හැටි ඔකම දකිනවා. හරි පුදුමයි. මේකේ අර ඇත දැකීමද? තව ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේකත් ශ්‍රාවකයා ලබන විශිෂ්ට දෙයක්. ඒත් මෙතනිනුත් නිගමණයකට එන්නේ නැහැ. නෑ. ඊළඟට යා හිත යොමු කරනවා චුතූපපාත ඥානියට සත්වයන් කර්මානුරූපව මෙරිලා ඉපදෙන හැටි දකින නුවණ සමහරු දුගතියේ සමහරු සුගතියේ රූප සම්පත්තියෙන් වර්ණයෙන් සැප සම්පත්තින් වෙනස් වෙන්නේ කොහොමද? ඒකට හේතුව මොකක්ද? ඒ ඔක්කොම දකිනවා. කර්මය සහ විපාකය හරියටම දකිනවා. ඔව්. මේකත් විශිෂ්ට ඥානයක්. ඒත් ආර්ය ශ්‍රාවකයා මෙතනිනුත් තාම නිගමනයකට එන්නේ නැහැ. එහෙනම් අවසාන නිගමනය අර ඇතාව දැකීම වෙන්නේ. අවසාන වශයෙන් එයා හිත යොමු කරනවා ආසවක්ඛ්‍ය ඥාණයට. ආශ්‍රව කියන්නේ කෙලෙස් නැති කිරීමේ නුවණට. එයා හරියටම අවබෝධ කරගන්නවා මේ දුකයි කියලා, මේ දුකට හේතුවයි කියලා, මේ දුක නැති කිරීමයි කියලා, මේ දුක නැති කරන මාර්ගයයි කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. කෙලෙස් මුලින්ම උදුරා දානවා. ඔව්. කාමාසව, භවාසව, ditthාසව, අවිජ්ජාසව කියන සියලු ආශ්‍රවයන් ක්ෂය කරලා දානවා. එතකොට යාට නියත වශයෙන්ම Tamangeema අත්දැකීමෙන් ඍජු ඥානියෙන් වැටහෙනවා. මොකද්ද වැටෙන්නේ? කීනා ಜಾති මගේ ඉපදීම නැති වුණා. උසිතම් බ්‍රහ්මචරියම් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළා. කතං කරණීයම් කලයුතු දේ කළා. නාපරං ඉත්තත්තායති පජානාති මින් පසු මට තවත් භවයක් ඉපදීමක් නැත කියලා අවබෝධයෙන්ම දැනගන්නවා. අන්න ඒක තමයි නියත වශයෙන්ම ඇතාව දෙකීම. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා බ්‍රාහමණේ අන්නේ එදාට ඒ ශාවකයා සම්පූර්ණ නිගමනයට එන්නේ එයාගේ විමුක්තිය අකෝප්‍යයි සදාකාලිකයි එයා තමයි ඇත්තටම හස්ති පද උපමාව සම්පූර්ණ කළේ එතන අනුමාන නැහැ වක්‍ර සාක්ෂි නැහැ ශ්‍රීජු අවබෝධයමයි හරිම පැහැදිලි ඒ කියන්නේ ශීලයෙන් පටන් අරන් ඉන්ද්‍රිය සංවරය ධාන අභිඥාලාභී වෙලා අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා කෙලෙස් නැති කරලා අරහත් වෙන එක තමයි අර ඇතාව දැහින් දෙකීම හා සමාන වෙන්නේ. හරියටම අතරමැඩි ජයග්‍රහණ අර ලකුණු වගේ දේවල් වැදගත් ඒ තේවයින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. අවසාන ඉලක්කය දකින කල්ම යනවා. ඉතින් මේ ගැඹුරු විස්තර ඇහුවම ජානුස්සෝනි බ්‍රාහමණය. එයාට ලොකු අවබෝධයක් එන්නේ නැති අනිවාර්යයෙන්ම. සූත්‍රයේ අන්තිමට කියවෙනවා ජානුස්සෝනි බ්‍රාහමණය අතිශයම පැහැදිලිලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ හරිම අපූර්වට ධර්මයේ පැහැදිලි කළා මම අදපටන් තෙරුවන් සරණ යනවා මව උපාසකෙක් හැදියට පිළිගන්න කියලා බුදුසසුනේ පිහිට ලැබෙනවා එතකොට බලන්න පිලෝතික තවුස දැක්කේ පියසටහන් විතරයි ඒත් ඒකත් ජානුස්සෝනිව බුදුහාමුදුරුවෝ ගාවට ගේන්න හේතු වුණා. එතනින් එහාට ගිහින් සම්පූර්ණ අවබෝධය ලැබුවේ බුදුරජාණන් වහන්සේගෙන්මයි. ඔව් සාරාංශය ගත්තොත් සැබෑ දැනුම නිශ්චිත අවබෝධය කියන එක කවදාවත් මතුපිට ලකුණු වලින් අනුමාන වලින් අතරමැදි ජයග්‍රහණ වලින් විතරක් ලැබෙන්නේ නැහැ. ඒකට ඉලක්කයේ පිරිබන්නවම ශ්‍රීජු පෞද්ගලික අත්දැකීමක් අවබෝධයක් අවශ්‍යයි. ඒක තමයි මේ හත්තිපදෝපම සූත්‍රය හරය. ඇත්තම මේ සාකච්ඡාව අවසානයේ අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ. මේ ආධ්‍යාත්මික මාර්ගයට විතරක් නෙවෙයි අපි දැනුම හොයන යමක් ඉගෙන ගන්න උත්සාහ කරන ඕනෑම ක්ෂේත්‍රයකට මේක අදාළ කරගන්න බැරිද? පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ හුදෙක් බාහිරින් පේන දේවල්, අනිත් අය කියන දේවල් නැත්නම් මූලික සාර්ථකකම් විතරක් විශ්වාස නොකර ඒ දේ ගැන ඇත්තටම ගැඹුරු පෞද්ගලික අවබෝධයක් සිජු අත්දැකීමක් ලබනකල් උත්සාහ කිරීමේ වැදගත්කම නේද මේ උපමාවෙන් අපිට මතක් කරන්නේ. අනිවාර්යයෙන්ම. ඒක විද්‍යාවට උනත් කලාවට උනත් ඕනෙම වෘත්තියකට උනත් අදාළයි. මතු පිටින් පේන දෙයට රැවටෙන්නේ නැතුව හරය හොයාගෙන යන එක. හරිම වටිනා පාඩමක්. අද මේ ගැඹුරු විමසුමෙන් අපි ඒ කාරණිය හොඳින් සාකච්ඡා කළා කියලා හිතනවා.